ඒකට උත්තර දෙකක් නෑ එකයි තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රශ්නය අහන්නෙත් ධර්මයේ පිළිබඳ පූර්ණ පරිච්ඡයක් ඇති. එහෙම නැත්නම් ඥාන විභාගයේ ඥාන ප්‍රස්ථාන දන්නා වූ ධර්මශීනාධිපති මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. අපිට අමාරුයි ඇත්තට මේ වගේ ප්‍රශ්නයක් අහන්න මේ වඩාත්ම උපකාර වන්නා වූ බහූපකාරණව කාරවන්නව කරුණු පහ මොනවද කියලා අපිට එච්චරම දන්තරම් ධර්මයේ ධර්ම සාගරේ අපි කියලා පැමිණලා නැහැ. එතකොට ස්වාමීන් වහන්සේම නැත්තම් මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේම උත්තරක් දෙනවා පංච ප්‍රධානයන් ගානි. කෙනෙකුට මේ ශාසනයේ වැඩිම උපකාර කරන පහේ කණ්ඩායම පහේ පොකුර නම් ප්‍රධානාංගිය පහ. ඉතින් ප්‍රධානාංග පහ සර්වඥාස විවිධ සූත්‍ර සඳහන් කරලා තියෙනවා. මේ කියන දසුත්තර සූත්‍රයේත් ඔය සාරිපුත්‍ර සංසූපට දක්වලා තියෙනවා.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 ඒ නිසා වැඩ කරන කෙනා දන්නවා ආරම්භක ශීසේ වශයෙන් මට ඔය කියන තරම් මහා ශ්‍රද්ධාවක් නැහැ. නමුත් වැඩේ පටන් ගන්න තරම් ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම පටන් ගන්න ආරම්භ කරනකොට මට ඕකෙන් තරම් ශරීර සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් නැහැ. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට සෞඛ්‍ය වැඩෙනවා.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 කියන හරියක් යන්නේ පච. ඒව ඔක්කොම තණ්හාවට බරව කතා කරන්නේ. ඔක්කොම මානෙට බරව කතා කරන්නේ. ඔක්කොම දෘෂ්ටියට බරව කතා කරන්නේ. මොක කවුරු හරි ඉඳලා ටොකක් කරන්න කිව්වොත් මෙන්න මේ වචනේ ඇවිල්ලා තියෙන්නේ තණ්හා වෙන්නේ මේක කියලා අපිට ඔළුව කහලා පිළිගන්නවා. එහේ එහේ ඒක බලනකොට නම් ගැඹුරෙන් බලනකොට නම් මේ වචනේ ඇවිල්ලා තියෙන තණ්හාවෙන් තමයි. මේක ඇවිල්ලා තියෙන්නේ මාන්නෙන් තමයි. මේක ඇවිල්ලා තියෙන දිත්‍යයෙන් තමයි. නැත්නම් මම ආයෙනෙන් තමයි කියලා. ඔක තේරෙන එක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා අපි භාවනා කරලා බහතෝරන බබෙක් වගේ අපි ඒක හෙලි කරන්න ඕන.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 ඒ අපේ පුරුෂ පෞල් ගති দমনය කරන ගතිය තියෙන නිසා ඒක වසංගකන ජීවත් වෙන මිනිහට සාසනෙත් එපා වෙනවා. මේක පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් වෙනවා. මොකකටවත් වැඩක් නැහැ මට තණ්හාව තිබුණාම කියලා කේන්තිත් යනවා. මොකද සත්පුරුෂයාට තේරෙනවා මේ පාරේ යනකොට මේ ඇතුලේ තියෙන මේ බඩේ බිජු හංගගෙන තියාගෙන ඉන්නා වගේ ඒව තියාගෙන ගමන යන්න බෑ. ඒ නිසා අපි ෂටමායාවී ගති ඇති කියලා හිතාගෙන හෙලි කරනකොට ආධිකතාහිස පාසු හොති. හෙලි කෙරුවොත් පහසු. ඒ හෙලි කරනකොට හෙලි වෙන්නේ හෙළුව වගේ එකක්. ලැජ්ජාවෙන් දරන දෙයක්. එළි වෙන්නේ තණ්හාව. එළි වෙන්නේ මාන්නේ. එළි වෙන්නේ ditthිය. ඊටසේ ශාසනය කෙනේ අපි මේ බුදුහාමුදුරු ඉස්සරහන් ඉන්නේ. සබ්‍රක්‍මචාරින් වහන්සලා අතරන් ඉන්නේ. ඒ නිසා මේක එළි කෙරුවේ නැත්තම් ඕකත් අරගෙන මැරුණොත් උපදින්නේත් ඕක අරගෙන තමයි. අද හන්දාවේ බුදිනකොට ওই තණ්හා මාන ditthිය එක නම් බුදියන්නේ හෙට උදේ නැගිටින්නේත් ඕක එක තමයි. ඕක තමයි පොඩි අපි අරගෙන යන්නේ සංසාරේ.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 ඊට පස්සේ තමයි යාට වීර්යය එන්නේ. ඊට පස්සේ තමයි යාට වැරවඩන්න පුළුවන්. එහෙම නැත්නම් බඩේ එකක්කුන්, ඉහි එකක්කුන් අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු, අතන චල්චුරු, මෙතන චල්චුරු කියන්නේ යන්නේ කොයිද කියලා හොත් මල්ලේ පොල් කියනවා. වීර්යයක් එන්නේ මේ කර්ම හරියට පස්සේ ඒක නිකන් හයිඩ්‍රජන් බෝම්බයක් පිපුරුවා වගේ තමයි ළඟ තියෙන තියලු ශක්තියෙන් එන්න පටන් අරගන්න.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 නිසා මේ පස්වෙනි ප්‍රධානාංගිය ප්‍රධානයට උදව් කරනා මේ අංගයට කියන්නේ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කිටි වචන ප්‍රඥාව අද ලෝකේ තියෙන මේකටත් ප්‍රඥාව කියනවා නම් මේ බුදුහාමුදුරුවෝ කියන අදන ප්‍රඥාව මොකද්ද කියලා අහන්න හිතෙනවා අද මේ විපාක වලින් මැනලා මේ සම්මාන මේ හිලෝක දීගෙන යන ප්‍රඥාව අම්මු අමනකමක් අම්මු අමනකමක්. එච්චරයි කියන්නේ. ඒකට මේ කියන්න තියෙන්නේ ලොකු බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකී ප්‍රඥා කියලා જાතියක් තියෙනවා. ඒ ලෝක සංවර්ධනය කියලා જાතියක් තියෙනවා. ලෝකේ නිර්මාණය කියලා જાතියක් තියෙනවා. මේ ලෝක ප්‍රඥාව, ලෝක නිර්මාණය, ලෝක සංවර්ධනයේ අන්තිම වඩන්නේ සුසානයක් විතරයි කියලා තියෙනවා. සුසාන වඩඩකෝ ලෝක වඩඩකෝ.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 මේ වැඩේට ඔය කෝඳුරු තෙල් කල 7යි 7යි ඕනේ නෑ. මේ කියන ටික කරපන්. කරන්න බැරි මොකද මේ gedirin ගෙනාවු මේ ඔළුවේ තියාගෙන ආවු මේ කුණු කන්දල් නිසා භාවනා ආසනේ වාඩි වුණත් හිත වැඩ කරන්නේ ගෙනාවුවත් එක්ක. ඉතින් අර භාවනාවෙන් මතුවෙන එතන එතන මතුවෙන නැත්නම් තදංග වශයෙන් මතුවෙන නැත්නම් ක්ෂණික විපස්සනික සමාධියෙන් මතුවෙන කිසි ඥානයකට ඉඩ නැහැ.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 අහලත් නැහැ මේක මුරුක් වගේ දන්නෙත් නෑ අයිස්ක්‍රීම් වගේ දන්නෙත් නෑ පකඩ වගේ දන්නෙත් නෑ කියලා කියෙව්වා බලන්න. ඒවන බලන්නේ උදේට ඉර නැගලා හැන්දෑවට බහින එක තමයි මේ උදේබ්බ ගාමිනී ප්‍රඥාව කියන්නේ. ඒක කවුද දන්නේ? ඉත නගිනකොට සන්තෝෂයෙන් ගිහලා ඉර දිහා බලා ඉන්නවා ආවඩ ආයි බෝන් කියලා ඉර බහිනකොට කරනවා හරි සෞත්‍රි දැන් ඉතින් ඉර බහින වෙලාව මල හිරු බසිනා හැන්දෑ යාමේ ඉතින් අඬහෝ ගන්න. ඒක පැත්තකට සන්තෝෂන ඒක පැත්තකට අඬවන මේ පැත්තට ඊර බහිනවා කියන්නේ තව රටකට ඊර නගිනවා ඊර දන්නවයි මං කට්ටි මං ඉස කට්ටිය ගන්න බෑ කියලා ඒක පැත්තක ඊර දන්නා මේ පැත්තේ මං නගිනවයි කියලා හිරා වෙනවයි කියලා අයියෝ මේ කොහෙද යන්නේ ඉරක් අල්ලගෙන නටන්න නැටි මේකෙන් ඇති කරගන්න මේ දුක් පීඩා ප්‍රදේශය අනෙක් පැත්ත හැරෙව්වොත් උදේ කියලා කියන්නේ හිර උදා වෙනවා වය වෙනවයි කියලා කියන්නේ හිර බහැර යනවායි.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 මෙන්න මේ හට ගන්නා ස්වභාව ඇති නැති වෙන ස්වභාව ඇති දෙයට සංස්කාර කියලා කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛා එමෙ ඇතිව නැති වෙන සියල්ල දුක සුළු දුක් වෙන සුළු. ඉතින් අපි මේකේ හට ගන්න වෙලාවට සතුටු වෙන්නයි මේක නැති වෙන වෙලාවේ කනගාටු වෙන එක තමයි ශිෂ්ටාචාරය කියලා කුණු හරපයක් මේ පොල් කටු මාලයක් ඔළුවේ දාගෙන ඉතින් මේ ශිෂ්ටාචාරය රකින්න හදන මිනිහට කවදාකවත් උදයබ්බේ ඥානෙ රකින්න දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ.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 ඒ දුව දීකික දෙන්නයි හදන්නේ. ඒකට මේ සලුව වෙන. ඉතින් අන්තිම දවසේ ආන කනකොක් පාටින් හැන්දෑ යාමේ මේ කාටද අනේ මියගිය දුවගේ මිනිය වහණ්ඩයි. මේ සලුව වියන්නේ. ඉතින් එකම සන්නාලිය ඉපදින දාට සතුට වෙනවා. මැරෙන වෙලාවට කනගාටු. ඉතින් ඕක අපි ඔක්කොමලා සන්නාලියලා තමයි. වැඩිම මේකනේ ඉතින් අපිට තියෙන එකම කන්දොස් කිරියා එකම අඬාවෝ ගෑමනේ. අපිට ඕන දේ මත වෙනකොට සතුටු වෙනවා. ඒක නැති වෙනවා කනගාටු වෙනවා. එපා දේ මත වෙනකොට කනගාටු වෙනවා නැති වුණොත් සතුටු වෙනවා. මේ කෝකද එපා කෝකද ඕන කියලා බුදුන් වෙන අහලා නෙවෙයිනේ අපි ලයිස්තු ගන්නෙ. අපේ අම්මා කියපේකනේ. තාත්තා කියපේක නේ. පන්ති බාර ගුරුවරයා කියපේක නේ. ඉතින් උන්දල දන්න දෙයක් කියලා දීලා තියෙනවා. උන්දල දන්නෙත් නෑ ඇත්තටමයි පව්. ඉතින් උන්දල දන්නේ නැතුනට අහිංසකයි අපේ අම්මා අප්පා තමයි නැත්තම් අපිට කරුණාවෙන් තමයි කියන්නේ. ඉතින් කරුණාව තිබුණාට බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේ මොනක්වත් එහෙම නාලන් ධම්මව සබ්බං අබිනිවේසාය කියලා.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 ඉතින් මම දවසක අම්මට කිව්වා ඊට පස්සේ කෝවා කියන්න එපා ප්‍රසිද්ධිය දැන් වල කියන්න එපා. ඒක තව තව දියුණු කරගෙන යන්න කියලා. අහිංසකයි. ඇත්තටම අහිංසකයි. දැන් බුදුහාමුදුරුවෝ <clears throat> මොනවද දුන්නේ රාහුල හාමුදුරන්? දරුවෙක් වශයෙන් ගිහිලා දුන්නේ ශාසනේ. ඉතින් ඒ නිසා මේ හට ගැනීම සහ වැය වීම කියන එකේ මහා ලොකු කතන්දරයක් නෑ ආර්යයන් වහන්සේට.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 එහෙම නැත්නම් ආතතිය අරගෙන තියෙන, අසහනය අරගෙන තියෙන්නේ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම උඹ කොච්චර නටනවද toyදී උඹට අදාළ නැහැ. එහෙම නැත්නම් උඹට පාලනය කරන්න බෑ කියලා හරියට කේන්තියක්. එහෙම කියලා කොහොමද මට කැක්කමක් තියෙන නිසා නේ. මං කතා කරන ඔයලට කැක්කමක් නැහැ.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 හය හතර වෙන්නේ ඉස්සෙල්ලා ඕන කෙනෙක්ගේ අසහනයක් කරන පොඩි එකෙක් දිහා බලන්න බලනකොටම අසහන නැති වෙනවා. එයින් බැන්න පූසෙක් දිහා බලන්න. එයින් බැන්න මාළු ටැංකියක් දිහා බලන්න. එක් එක් ගවත් අසහනේ නැහැ. මනුස්සයාට අසහනින කාම දෙකක් තියෙනවා. කසාදේ සල්ලි. ওই දෙකම මනුස්සයා හදාගත්ත දෙකක්. තිරසනාට ওই දෙකම නැහැ අසහනේ නැහැ. කවදාකවත් තිරසනේ ගිහිලා තියෙනද සයිකියාට්‍රික් කෙනෙක් ගාවට කියලා අහන්න බෑ. යකන් තිරිසන මත සයිකියාට්‍රිස්ලා ඉන්නවද කියලා බලන්න. උන්ට ඉන්න ඔක්කොම ස්වභාවිකයි. අහනවර උද්දේ වල් බල්ලන්න කවදාකවත් ලෙඩක් හැදිලා තියෙනවද කියලා. දැන් ගමේ හැදෙන අපේ ගෙවල් වල හැදෙන බල්ලන්ට නැති ලෙඩ නැහෙනේ.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 මේ වෙන්නේ මෙහෙනම් කොහොමද මේ මතුනේ? උදය දකිනවනම් ආස්වාසේ උදේ දකින්නවා ප්‍රස්වාසේ උදේ දකින්නවා පිම්බීමේ උදේ දකින්නවා හැකිලීමේ උදේ දකින්නවා මේ ශබ්ද එකපාරට ඇති වෙනවා දකින්නවා වේදන ඇති වෙනවා දකින්නවා හිතවිදේන දකින්න මේ නෑ කියන්න බෑ මේ තියෙන්නේ ඒ වගේම ඇතිවිච්ච දේ නැති වෙනවා දකින්නවා තියෙනවා කියන එකක් තියෙන්නත් බෑනේ. මේ තිබිල නැති උනේ අලු කුච්ච පුතනක් කපුරු පිච්චෝගේ අලුවක් නැතුව නැති වෙනනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් උදේ දැක්කම උදේ කියන්නේ හට ගන්න පටන් ගන්න ඒකට සමුදය කියලාත් වචනේ පාවිච්චි කරනවා සංඋදය. උදය දකින්න කෙනෙකුට නිතර නිතර දකින්න කෙනෙකුට යාට හිතන්න බෑ මේ නැතිව කතාවක් කරන්න බෑ මොකද මේ නැති කම මතුවලා ඉන්නේ.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 ඒක දකින්න ප්‍රමාණක් පමණයි. ඊට පස්සේ මතුවෙන මනාපමනාපය අපිව තලනවා, අපිව පෙළනවා, අපිව අසහනෙටපත් කරනවා. ඒ නිසා පහුවෙලා හරි කමන්නේ දැක ගන්න. හැබැයි කවදා හෝ ඒ රූපයක් දකින, ශබ්දයක් අහන, ගඳක් රසක් පහසක් විඳින හැම වෙලාවෙදීම කිසිම දෙයක් මේ පෘථග්ජනයට මනාප අමනාප ඇති නොකර යන්නේ.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 උන්දට කියන්න පුළුවන් උන්දගේ සීල රැකෙනවයි කියලා. උන්දට කියන්න පුළුවන් උන්ද සතිය අඳුරනවයි කියලා. දැන් යෝගාවචරියොත් මේ මන අපේ අල්ලගෙන නටන්න හදනවා භාවනාවෙන්. මගේ භාවනාවද හරිනේ. මගේ භාවනාවද හොඳයි. මට අරක තුනා නම් හොඳයි මේක උනා නම් හොඳයි කියලා ඕනෙම අද දක්වා කියපු හැම කමඨාන් සුද්ධ කරනම කොලේකම් බලන්න කියනකොට තේරෙනවා මේක යටින් කියනවා කියලා අමනාපේ.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 ඒක ගුරුවරයා දන්නා මමත් ඕක ගොඩාවේ කාලානේ. ඉතින් තාම අනුකම්පාවෙන් කියලා කියලා කියලා කියලා බහතෝරාගත්ත දවසේ තේරෙනවා ලද්දා බටම් මේක තිබිලා තියෙනවා. නමුත් අපි මේක හැමදාම කෙනහිල්ලෙන් තමයි බලලා තියෙන්නේ. ද්වේෂයෙන් තමයි බලලා තියෙන්නේ. ඒ ද්වේෂයෙන් බලන දේ ප්‍රඥා ශීර්ෂයට වැටෙනකොට ඒ නිබ්බිදා ඥානය තමයි විපස්සනා ඥාන වල පුළුල්ම ඥානය.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 හොඳ දෙමව්පියෝ කියලා කියන්නේ කක්ක කරන පොඩියෝ. ඒක লীලා කියනවා මේ මේ මෙහෙම මේ සින්දුවක් කියනකොට කට්ටේ hina වෙනින්ද මට දෙනවා සින්දුවක් කියන්නේ. මේ අපාර වූ මේ සංසාරයේ මගේම ඔබේම පුතු වේවා කියලා මේ තාත්තව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔය වගේම තාත්තට පයිරෙත් ඔය දෙන්න එකට වෙන්නේ. කවදාහකවත් හිතන්නේ මේ ප්‍රේම කරන එක හොඳයි වෛර කරන එක සෞතුයි. මම කොළඹ ගිහලා බණක් කියනකොට ඒ කිව්වේ මේ බුදුහාම ප්‍රධාන උදාන ගාථාව අල්ලගෙන. අනේක ಜಾති සංසාර. ඉතින් මං කව මරණ වෙලාවේ මනාපයක් තිබුණා, තමනාපයක් තිබුණා. ඕක තමයි එහෙන gediy කඩාන යන්නේ ඊගාව ආත්මෙ ලැබෙන්නේ ඕකින් කියලා. එතකොට මේ බණහන් ඉවරලා සාකච්ඡා කරන්න උපාසකම්ම කෙනෙක් කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මේ වෙච්ච දීද්දියක් කියන මේකට අදාළද දන්නෙත් නැද්ද දන්නෙත් නැහැ. එක පවුලක තාත්තයි පුතයි දෙන්න ඉඳලා මේ තාත්තා පුතාට ඉතාම බරපතල විදියට හිතමනාප විදියට කටයුතු කරලා තියෙනවා. ඊගාවාත්මෙදී පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා ඒ තාත්තා පුතාව මරලා. දෙන්න අතර තරහක් තිබිලා නැහැ. මරුවට පස්සේ පුදුම චිත්ත පීඩාවක් කියේ තාත්තට ඊට පස්සේ හිප්නොටයිස් කරලා බලනකොට පෙර ආත්ම දෙන්න අනිත් පැත්තේ ඉඳලා තියෙන්නේ මේ ඇතිවිච්ච ද්වේෂය මේ ආත්මට ඇවිල්ලා දන්නේම නෑ පුතා මරලා. මං කොය මං ඉතින් කතා කරුවාට පස්සේ මං කොය ඉතින් හොඳයි. ඔගේ තාත්තට ප්‍රේම කරන එකේ ද්වේෂය තේරෙන්නේ නැද්ද? දෝෂය තේරෙන්නේ නැද්ද? ওই ද්වේෂය ඔහොමනම් වැඩ කරන්නේ ප්‍රේම කරපුවම කොහොමද අරහා සමානයි. අම්මද පොලේ කුවාද කමානේ උඩ 99000ට නැග්ගා. නැගලම ඉන්නවා. එහෙනම් සාත මනුස්සකම හම්බෙන්නේ කොහොඳ දෙයක් කියලා දොබාන්ද කියන්නේ. අම්මලා තාත්තට ප්‍රේම කරන්න එපයි කියලා.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 ඊට පස්සේ අසහනේ මේ මොන අසහනේ කියන දෙයක් ආවත් ඒක ඒක විසින්ම නැති වෙනවා. දෙයන්නේ ලෙඩ වගේ. දෙයයන්ට බෙහෙත් කිරුවොත් කල් යනවා. සාමාන්‍ය කියන එම්බිසාව දවස් 7කින් සනීප වෙනවා. වෙදකම් කිරුවොත් දවස් 6ක් යනවා. දොස්තරලා එහෙම කියන්නේ නැහැ. දොස්තරලා කියන්නේ එම්බිසා ආපු ගමන් පොලිමට එන්න මොකද ඒකට දවස් 6ක බෙහෙත් දෙන්න පුළුවන්. කර්බන වැත්ත කරලා බුදිය ගන්න දවස් 7කින් සනීපයි. දෙයයන්ගේ ලෙඩ වගේ තමයි හැම එකම. ඒ ලෙඩේ එන්නේ ලෙඩේ යන්නේ. ඒකේ කතියක් තියෙනවා. මේ වෛද්‍ය විද්‍යාවක් මැදට රිංගගෙන දෙවැත්ත කරනවා. පැහැදිලිවම. කාට හරි ඕනේ අනේ සමා වෙන්න ඕනේ සරුගුණන්න ඕන මම හැමදාම නිකන් රගුණන්න ඕනට ගහනවා වගේ කතාවක්. මේ මේ නම් මම දන්නේ මට මේ මෙඩිකල් කොලෙජ් එකට යන්න බැරි ඊර්ෂ්‍යාවක්ද තියෙන්නේ කියලා. මම නිකන් ඇග්‍රිකල්චර් වලට ආවුනේ. ඒත් පොට්ටේ. ඒත් පොට්ටේ. නමුත් මේ අතරමැදි බුදුහාමුදුරු මේ පෙන්නන දේ මතුවෙන්නේ දෙයක් නැති වෙන්නේ. උඩ මොකද මැදදි පෙරක දොරෝ දාන්නේ. කවුරුත් ඕනේ එහෙම ඕනේ නම් කොහොමද හිතාතක මගේ අවුරුදු 6ක් කැලියට ගිහිල්ලා මොනම පෙරක දෝරුවෙක්වත් නැහැ නඩුකාරයෙක්වත් නැහැ මොකුත් නැහැ හිටියේ. ඊට පස්සේ බුදුනේ මේ මේ කර කුමාර බැතිය රජ බැතිය. ඊට පස්සේ බුදුරණසිකෝ බය වෙන්න යන්නේ මම අවුරුදු 6ක් කැලේ හිටියා. নিকමට භූතයක් දැක්කේ නැහැ කියනවා. බයක් උනේ නැහැ. කහනෝල් අරගෙන ගියෙත් නැහැ පිළිතුරුකට ගැහුවෙත් නැහැ මොකක්වත් නැහැ. ඊට පස්සේ උනාද ප්‍රකාශ කරන්න මම උඹලටත් කියනවා පළයල්ල කැලේකට බය වෙන්න දෙයක් නැහැ යන්න ඉස්සෙල්ලා නම් හරි බයයි. ඔය ගිහිල්ලා බැලුවට පස්සේ යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඒ වගේ අපිට ඉලක්කමක් වෙනවා, සබ්දයක් වෙනවා, වේදනාවක් වෙනවා, හිතවිල්ලක් වෙනකොට මේ ඇති වෙන හැමදේම ඒ හේතුව නිසාම නැති වෙනවා. ආයෙ පිටි මොකක්වත් නැහැ. මේ තරමල තියා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මහණෙනි මේ ඇති වෙච්ච දෙක නැති වෙනකන් ඉඳි ඉස්සලත් පෙරලෙනවා.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 එක්කිනෙකුට තේරෙන්නේ නෑ. එක්කිනෙකුට තේරෙන්නේ නෑ ගින්දර එනකොට වතුර දාපන් වතුර උණු ගින්දර දාපන් කියලා. මේකට නිදර්ශනයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. සංකරුවා රණේ මල ඇරීමට වරක ගින්නීලා පුනුස්සලා වලක වතුරේ දාලා පොඟවනවා. ඒක දස දහස්වර කරනකොට රත්තරන කවදාකවත් පිච්චෙන්නේ වටේ තියෙන අයින්ද්‍රිය ද්‍රව්‍ය පිච්චෙනවා. පිච්චුණාට පස්සේ වතුර දාලා මදිනකොට ඒ තට්ටුව යනවා. ඊට පස්සේ ආය පුච්චන්න ඕනේ. පුච්චන වතුර දානවා. පුච්චන වතුර දාන නිසා භාවනාවේදී අපට වර එක හොඳ වෙනවා, වර එක නරක වෙනවා, වර එක සුඛ වෙනවා, වර එක දුක වෙනවා. වර එක උනන්දු වෙනවා, වර එක කම්මැලි වෙනවා.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 නමුත් ඒක අමාරුම දේ තමයි දන්නේ නැති කෙනාට කියලා දෙන්න කිව්වොත් ඔකම කරගෙන කරගෙන යන් ඔය සැප දුක දෙකම ඉනෝක කරගෙන දිගට යෑමේ ප්‍රශ්න තියෙන්නේ. දවසක උඹට මේක සාක්ෂාත් වෙනවා. ප්‍රත්‍යක්ෂණය වෙනවා. උරගා බලන්න පුළුවන් කියලා අර ආධුනිකයා කොහොමඩක්වත් ඒ දෙඤ්ඤන් සංජය වලට කැමති නැහැ. ඒ කියන්නේ මට දැන් පෙන්නඳ මං හරියට නියන් දකින්න කියලා. දැන් පෙන්නඳ මට සෝවන් වෙන්න පුළුවන් කියලා. බෑ. ඒ ඒ ඒ කියන සැක සංකා ඔක්කොම කිව්වට පස්සේ තමයි මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ලැබෙන්නේ. ඒක නිසා ලොකු ස්වාමීනාංශික දහසක් බණකට කියනවා යම් කිසි කෙනෙකුට වැටහුනොත් අන අද නම් මට සුවිශේෂ ඥානයක් ලැබුණා එහෙම නැත්නම් අපි කිව්වොත් සෝවානුණයි කියලා. ඒ පරියංකේට එයාට පුළුවන් වෙනවා ඒ තමන්ගේ උත්කෘෂ්ඨ ඥානය ලැබුත් තැන ඉඳලා පස්සෙන් පස්සට යන්න. එතකොට එයාට තේරෙනවලු මම එදා ඉඳගන්න යනකොටත් මම ගිහිනු ගිහලා තියෙන උනන්දුවේ. මං උදගන්න යනකොටම පිපිච්ච මනසකින් ගිහිලා තියෙන්නේ. කියන ධර්ම પરම්පරාව පෙළ ගැහිගෙන ආව හැබැයි යන වෙලාවේ මගේ හිත මනස පිපිච්ච බව මම දන්නේ දැනගත්තේ සෝවාන් ඥානෙ පාරුණාට පස්සේ. ගියාට පස්සේ තමයි ආපු පාර පේන්නේ. හරිම අමාරුයි ඒක මේ විස්තර කරන්න නිසා ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. යන කෙනාට තේරෙන්නේ නැහැ. මම මේ ඉදිරියට කියන්නේ බසල්ද කියලා. බුදුජානන් වහන්සේ කියන්නේ සතත අභ්‍යාසය කරන්න. සකච්ඡාකාරීව කරන්න. ශ්‍රද්ධාවෙන් කරන්න. ඕක දිගට කරගෙන යන්නකෝ. කෙන්ජිරි ගහන්න එපා.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 ඊට පස්සේ කවදාකවත් අපහු වෙන්නේ නැහැ. අප වැටෙන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. වැටිච්ච ගමන් යන්ත්‍රේ ක්‍රියාත්මක වෙලා උතුරු කට්ටට පයින් ගැහුවට ඔයා කැරගිලා උතුරටමයි යන්නේ. ටිකවට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපට එතෙන්ද යනකම් ශ්‍රද්ධාවේ ලොකු වටිනාකමක් ඇදහිල්ලමයි. වෙන දෙයක් වෙච්චාවේ මම මේක කරගෙන යනවා. ඒ වගේම සීලේ. ඊට අලුත් වෙන. එහෙම නැත්තම් වෙන්නේ මොකද? මේ උදේවය ඇති වෙලා තියෙන කම්පන චංචල ඇති වෙලා තියෙන මට සීලෙ නැති නිසායි කියලා දුස්සීලය ශීලයේ නැතිකම හේතුවක් කරගෙන පටලවා ගන්නවා. සුශීලවන්තය දන්නව නෑ නේ මේක මම ඇතිවීම නැතිවීම වුණා උඩ පහළ යන්නේක වුණා හැබැයි මගේ සීල පිළිබඳව මට විශ්වාසයි කියනකොට ඒක එල්ලී ගන්න පුළුවන් තරම් පුණ්‍යක් පාඩපත් වෙනවා. ඉතාමත්ම වැදගත් සාධකේ තමයි මේ හරියන වෙලාවේ වර්ධින වෙලාවේ නගින වෙලාවේ බහින වෙලාවේ සතියෙන් බලන්න ඉන්න පුළුවන්කම. ශ්‍රද්ධාව වගේම සීලය වගේම සතියෙන් බලන්න ඉන්න පුළුවන් නම් ඒකට දෙවියෝ ඊර්ෂ්‍යා කරනවා. මිනිස්සු විතරක් නෙමෙයි දෙවියෝ ඊර්ෂ්‍යා කරනවලු මේ මිනිස්සයා නැග්ගයි කියලා ගණන් ගන්නෙත් නැහැ බැස්සයි කියලා ගණන් ගන්නෙත් නැහැ දෙකම පිළිබඳව අවංක ප්‍රකාශයක් කරනවා.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 දැන් මට පේන්නේ ඒ වගේ ටිකක් තමයි. කිසි කෙනෙකුට නෑ මූණට ලේ නෑ නිකන් කියන පෙන් ගතියක් නෑ මූණ ඉතින් භාවනා කරනවා තමයි නිකන් හරියට නිකන් කාඩ්බෝඩ් කැලිය අපාපා ඉන්නා වගේ වෙහි කිසිම තේරුමක් නෑ මොකද මේ මට කත්ත පන්නන්න ඕන මේ මල පැන්නට පස්සේ අට ආයි නිවන නොලැබෙන්න ඕනේ යා මේ අර කියන්නේ යුව රජ තනතුර හම්බුණා වගේ.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 මේක බාර ගන්න කැමති. අපි හිතනවා මේ අදට වැඩිය භාවනා හැඳ වෙලා හෙට පොඩි දූපතුන් නැති ලෝකයකට අපි ගිහිල්ලා අතාරි. අපි සැප විතරක් තියෙන චීස් කැල්ලක් වගේ එකක් ඇතුළට වින්දයි කිය. ඉතින් එහෙම කියනවනම් බුදුහාමුදුරු රාවල පුංචාමුරට හොරෙන් දෙනවනේ ওই කැල්ල පියාගනින් කියලා.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 ඒක දුකනේ. මම ඇලන්න කියන තමයි බණ කියනකොට ටික දවසක් මම උත්සාහ කරා මේ ආනාපාන දිහා බලලා ආනාපානෙ ගෙවිගෙන ගිහිල්ලා මොනවත් අරමුණක් නැතුව ඒ සතියින් ඉන්නවා. එතකොට මම ඇහුවා ඒ කමඨාන සුද්ධ කරන කෙනාගෙන් ආනාපානෙ පෙනෙමින් දක්ෂිමින් කියන සතියත් ආනාපානති අරමුණු නැතුව පවතින සතියත් මේ දෙකෙන් කොයි එකද හොඳ? උයි වඩා හොඳ සතිය. ඉතින් අර කෙනා උත්තර දෙන්නේ නැහැ. ඒ නැගිටින්නේ නැහැ ලැජ්ජාව නිසා හෝ සබකෝල නිසා. අර ඉස්සරහින් උපාතකම්ම කෙනෙක් කියනවා. ඉතින් සංසෝක අහන්න දෙයක් ය. ආනපනි ගිවුනට පස්සේ ඇතින විවිකිනේ හොඳ කියලා. මම කෝ මම ඔයාගෙන් නෙවෙයි ඇහුවේ. මම ඔය ප්‍රශ්නේ ලියුපේ කරාගේ. දැන් ඔයාගෙන් මම ප්‍රශ්නයක් අහනවා. දැන් ආනාපානෙ ගිවන් වෙනකම් බල්ලා විවික තන්නේ කියලා පස්සේ ඒක හොඳයි කියලා පස්සේ පහුවෙන්ද ඒක ආවේ නැත්තම් මොකද වෙන්නේ? කනගාටුවනේ. දැන් මොකද්ද තියෙන හොඳ යෝගේ? ඒක හොඳයි කියවු ගමන් ඒක නොලැබීම දුකක් වෙනවා. අනේ සාංශ මං හිතලවත් තිබුණේ නැහැ ඒක. මොකකට හරි හොඳයි කිව්වනම් ඒක සදාකාලික නම් හොඳයි. ඒක නැතුනට පස්සේ ආයෙ දුකක් නේ. ඒ නිසා අරූපේ ප්‍රිය කරනවායි කියලා කියන්නේ අරූපේ නැති දවසට රූපෙට වෛර කරනවා. අර විවේකයේ ඉන්නකොට සද්දයක් ඇහිච්ච එකම අපිට කේන්ති කියන්නේ ඒකනේ අර විවේකයේ තියෙන රුචිය නිසා වෙනද ඇහෙන සබ්ද පවා මේ වෙලාවට නුරුස්නා ගතිය වෙනවා.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 මෙවුවා ගැන කිසිම තැකීමක් නැති දැනීමක් නැති බටහිර මානසික විද්‍යාව කවදානම් මිනිසෙ කිසිම මානසික රෝගයක් නැති කරයිද? මොකද ලෙඩත් ලෙඩා. වෙදත් ලෙඩා. ලෙඩත් ලෙඩා. කීරේකත් ලෙඩා. නිසා පුළුවන් ද කියලා අහනවා සයිකෝതെරපි without the self කරන්න. මේ මමයාගෙන් තොර සයිකෝതെරපි එකක් දෙන්න. බටහිරේ හිතන්නවත් බෑ. මොකද මුලික හදලා තියෙන දෙයින්නාංශ මාපු ලෝකේ. බුදුජානනාංශය පෙන්වන්නේ මේ උද්‍යත්තගාමී ප්‍රඥාව ඇති වුණා නම් ලෙඩෙත් ඔබ දන්නවා, බේතත් ඔබ දන්නවා, වේදත් ඔබමයි. එතනම ෂෝට් සර්කිට් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට ඒ චිත්තක්ෂණේ යම් වෙලාවක හට ගන්න සියල්ලම නැති වෙන සුළු ඉන්නේ මේක තමයි උනේ. ඒකට ඉහත බඳගෙන අඬන දෙයක් නෑ. ඔය තමයි චිත්ත නියම. ඔය තමයි ස්වභාවය කියලා තේරුම් ගන්නකොට එතනට අදාළ ඒ චිත්ත පීඩාව අසහන් නැති වෙනවා. ඒක තදංග වශයෙන්, తాවකාලික වශයෙන් ඇති වෙනවා. අන්න එතකොට යාට තේනවා මේක දිගට පැවැත්වුවොත් කොහොම නිවනක් හිතියද?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 ඉතින් උද්‍යත්ත ගාමිනී දොරකට ගාටලා බලාන ඉන්නවා. අනේ මේ අමනියා කවදාම ආව අඳුනගන්නේ කිය. අඳුනා ගන්න චිත්තක්ෂණයම ප්‍රතිපද. අකාලිකෝම ප්‍රතිපද. ඉතින් කොයි වෙලාවෙයි දන්නේක හැම වෙලාවෙම අහඹයක්. යම් කිසි කෙනෙක් කවදක හෝ මේ උද්‍යත්තකාමී ප්‍රඥාව වගේ ඥාන දර්ශන විසුද්ධියේදී ඒ වෙනස ඇති වුණා නම් එයාට තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල් ප්‍රතික්ෂේප කර කර හිටියා අඳුනගත්ත ගමන්ම ප්‍රතිඵල ලැබෙනවා කියලා.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 මට බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා පට්ටම ධර්මසේනාධිපති කියලා. ඒ නිසා මම උඹලෙන් අහනවා මේ ශාසනේ පහක් වශයෙන් බහූපකාර ධර්ම මොනවද කියලා. දන්නේ නැත්නම් ප්‍රශ්නේ අහපාවේ දැනගනින් උත්තරේ දැනගනින් පංච ප්‍රධානියංග. ඒ අන්තිමට තියෙන්නේ මොකද්ද මේ ඇතිව නැතිව යන දේ අල්ලන කතන්දර ගොතන්න එපා. දිහිතරදර ගන්න එපා. අසහනේ වවන්න එපා. ඒකට ආඩාවෝ ගන්න අසත්පුරුෂ ඇසුරු කරන්නත් එපා. එදාට ඒක නිකන් මේ කෙල් ගහක් කපලා ඒකෙන් මැදින් එන බොඩේ වහන්න ගලක් තිබ්බත් හරියන්නේ නැහැ. ඒ බොඩේ ගලක් පිටලක් නැගිටිනා වගේ මේ සත්‍ය නැගිටලා එනවා. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කෙනා මේ නැගිටලා එන්න හතන හරාගපු කෙල් ගහේ මැදින් එන ආරණ වගේ මේ සත්‍ය මුහා කරන්න එපා.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 ඒසෙන් දැන් අත්‍යවශ්‍ය වෙලාවක් මේ ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ ධර්මයට එන්නේ ධර්ම එක. ඒක නිසා Taman තුලින් මේක පිපෙන්න අරින්න පිපුණාට පස්සේ ඒක සුවඳ මලේ රුව එමල දනීලෝ වගේ ඒක සුවඳ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න මේ සඳහා කිසිම දෙයක බාහිර අවශ්‍යතාවයක් නැහැ. මේක ලැබිලා තියෙන්නේ අපිට අවශ්‍ය දේ අවශ්‍ය වශයෙන් තේරුම් ගන්න නිසිතන ඒකට නිසිතන තිබ්බ ගමන් ඒ මම ඒකට සලකන සැලකිල්ල සමානව තමයි සැලකිල්ලක් වෙනවා. එදාට අපි සාසනයෙන් වැඩගත්තා වෙනවා. ඒ වගේම අපි සාසනයට යමක් කළා වෙනවා. ඉතින් මම මේ මෙතනින් ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනා මේ පුදුමාකාර වමනාවකින් මේ කරගෙන යන වැඩපිළිවෙලේ තමා විසින්ම මේ තමන්ගේ මේ තියෙන ඥානය හඳුනාගෙන ඒකට නිසි සැලකිල්ල කිරීමෙන් පූජකෝ ලබතේ පූජම් වන්දකෝ පටිවන්දනං වගේ ඒකට සලකපු දවසෙම තමන්ට සැලකීම ලැබෙනවා. කවුරු සහතික දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සියලු දෙනාට මේ විශ්වාසයේ වෙනස ධෛර්යයේ වෙනස ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාට ධනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා